නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අද දවසේදීත් අපිට කතා කරන්න තියෙන්නේ දෙමාපියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකම් පිළිබඳව ගිය සතියේදීත් අපි ඒ ගැන කතා කරා එතනදී අපි විශේෂයෙන් ඉස්මතු කරන්නට යෙදුනා බුදුරයන් වහන්සේ එතන දේශනා කරනවා සිංහාලෝවා සූත්‍රයේදී දෙමාපියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකම් වල ප්‍රධානම දෙක තමයි පවින් වැළැක්වීම සහ යහපත් දේහි ඒ කියන්නේ කුසලයේහි පිහිටවීම දරුවා වාසය කරවීම කියන කාරණාව ඒ ගැන අපි ඊට කෙටියෙන් එතනදී කතා කරා අද දවසේදී ඒ පිළිබඳව තවදුරටත් විස්තර වශයෙන් කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අධදේශනාවේදී දරුවෙකුට අවවාද කරන ආකාරය ධර්මානුකූලව කළ යුත්තේ කෙසේද කියන කාරණාවයි ඒ වාගේම දඬුවම්ක් දෙනවා නම් ඒ දරුවාගේ වරදට ඒකත් ධර්මානුකූලව කළ යුතු ආකාරය පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙනම් බැලුවොත් එහෙම දැන් අපි තේරුම් ගත්තා දැන් පාපයෙන් වළක්වනවා කියන එකේ පාපය කියලා කියන්නේ අකුසලය. අකුසලය කියලා කියන්නේ මොකද්ද? ආත්මාර්ථකාමීත්වයයි ඒ ආත්මාර්ථකාමීත්වය හා බැඳුණු දැඩි ආශාව, ద్వේෂය, ඉරිසියාව, දැඩිකම, මාන්නය ආදී කෙලෙස්. පැහැදිලි නේද? අපි ඒක කලින් කතා කරගෙන තියෙනවා ගොඩාක් විස්තර වශයෙන් ඕවා කතා කරලා තියෙනවා. ඒව තමයි පාපය නම් වූ අකුසලයේ කියලා කියන්නේ. තව විදිහකින් කියනවා නම් මෛත්‍රී උපේක්ෂාවෙන් තොර බවයි. එතකොට ඕකේ විරුද්ධ පැත්ත තමයි කුසලයේ වෙන්නේ. ඒ කියන්නේ පරාර්ථකාමීත්වයයි. ඒහා යෙදෙන ඉවසීම, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, නිහතමානීකම, මෘදු බව, සැහැල්ලුව ආදී කුසලාංග. අන්න ඒව තමයි කුසලයේ වෙන්නේ. එතකොට අපි පැහැදිලිව දන්නවා අකුසලයක් ක්‍රියාත්මක වෙනකොට කුසලය නැහැ. කුසලයේ ක්‍රියාත්මනකට අකුසලය නැහැ. හරියට අඳුරයි ආලෝකයයි වගේ එකට නොපිහිටන ස්වභාවයක් ඒ දෙකේ තියෙන්නේ. දැන් ඔය විදිහට දරුවෙට පාපයෙන් වළක්වලා කුසලය පුරුදු කරවන්දී ඒ දරුවාට මේ අවවාද කරන්න වෙනවනේ. අවවාද දෙමව්පියන්ට එයා දරුවාට අවවාද කරන්න වෙනවා. ඒ වගේම උපදෙස් දෙන්න වෙනවා. ඒ වගේම ආදර්ශ සපයන්න වෙනවා. ආදර්ශ කියන්නේ ඒක කොහොමද කරන්නේ කියන කාරණාව දෙමව්පියන්ට පෙන්වා දෙන්න වෙනවා ප්‍රායෝගිකව. අන්න ඒ කාරණාවේදී කුමන කරුණු ගැන සැලකිලිමත් විය යුත්තේ කියලයි මේ පැහැදිලි කරන්නේ. ඇත්තටම මේ කාරණා ධර්මයේ සඳහන් වෙනවා. ඒ සඳහන් වෙන කාරණා අපි ගිහි ජීවිතයකට ගැළපෙන ආකාරයකට සකස් කිරීමකින් යුක්තව තමයි මෙහිදී ඔබට ඉස්මතු කරලා පෙන්වන්නේ. පළවෙනි කාරණාව තමයි ප්‍රධානම කාරණාව අවවාදයක් උපදේශයක් දරුවෙක්ට දෙනකොට එහෙම නැත්නම් ආදර්ශයක් වෙන්නත් පුළුවන්. ඒ අවවාදය කරන අවස්ථාවේදී මෛත්‍රී සිතින් යුක්ත වන බව තමයි පළවෙනිම කාරණාව. දෙමාපියෝ දෙන්නගෙන් අවවාද කරන කෙනා හරි දෙන්නම හරි මෛත්‍රී සිතින් යුක්ත බව. ඒ කියන්නේ තරහ නැති බව. හිතවත් බව. දරුවට හිතවත් බව, තරහ නැති බව. අන්නේ මානසිකත්වයෙන් ඉඳගෙනමයි අවවාදේ කරන්න ඕනේ. යම් කිසි අවස්ථාවක ඔබට පේනවා නම් ඔබ හොඳටම තරහ ගිහින් ඉන්නේ කාරණාවට කියලා ඒ අවස්ථාවේ ඔබ කරන අවවාදයේ අර දරුවා එක හෙලා ප්‍රතික්ෂේප කරන මට්ටම තමයිපත් වෙන්නේ. එයා ඒක පිළිගන්න මට්ටමක් වෙන්නේ මොකද ඔබගේ තියෙන ද්වේෂය ඒ දරුවාගේ හිතේ ගැටීම සකස් වෙලා ඒ දෙක එකට ගැටෙනවා. ඒ හින්දා අවශ්‍ය කාරණාව එයාගේ හිතට යන්නේ ප්‍රශ්නය තව උඩුදීවීමක් පමණයි සිද්ධ වෙන්නේ තමාගේ හිතේ ද්වේෂය ඇතුව කරන්න යන අවවාදෙදී. ඒකත් එක්ක ඔබේ ගෞරවය ඔබ නසා ගන්නව වෙනවා. මේ ඔබ දේශයෙන් දේශයෙන් යට වෙලා ක්‍රියාත්මක වෙනකොට මේ ඒක අර දැන් ඒ වෙලාවට යා බයවීමක් වුණාට ඔබ ගැන තියෙන ගෞරවය නැති වෙනවා නේ. දැන් අපි සමාජයේ බලන්නකො කවුරු හරි දේශයෙන් යට වෙලා කෑ ගහගෙන ක්‍රියාත්මක වෙනකොට ඒ වෙලාවේ සමහරවිට අපිත් නිස්සද්ද වෙන්න පුළුවන් ওই මිනිස්සයා මොනව කරයිද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ගියාට පස්සේ යාට hina වෙනවා මිනිස්සුනේ. ඒ මනුස්සය බලන්නකො ඒ මනුස්සයගේ හැටි මේ දඟලපු හැටි මෙතන කියලා hina වෙනවා. එතකොට ඒ මානසිකත්වයේ අකුසලයට එන්නේ ඒ වගේ අකුසලය අපි ප්‍රകൃතියෙන්ම අකුසලය අකුසලයට ගෞරව නැති බවක් අපේ මානසිකත්වයේ තියෙනවා කෙලින්ම ඕනෑම කෙනෙක්ගේ. ඒ නිසා ඔබ දරුවෙක් ඉදිරියේදී අවවාදයක් දෙන්න, උපදේශයක් දෙන්න බලනකොට පළමු කාරණාව තමයි ඔබ මෛත්‍රී ස්වභාවයෙන් ඉන්න ඕනේ. කියන්නේ තරහා රහිත හිතවත් ස්වභාවිකින් ඉන්න ඕනේ. ඒ ස්වභාවය ඔබ ඒ වෙලාවේ සකස් වෙලා නැත්තම් මානසිකත්වය තරහට ගිහිල්ලා ඒ ස්වභාවය නම් තියෙන්නේ ඔබ ඒ වෙලාවේ අවවාදය දීමට නොසුදුසුයි. ඔබ ඒ වෙලාවේ අවවාදය දීම නොසුදුසුයි. ඔබට පුළුවන් ඒ අවවාදය දීම පහු කරන්න. තමාගේ හිතේ ඇතිවෙච්ච අකුසලය අයින් කරගෙන තමයි අපි දරුවෙක්ගේ හිතේ ඇති වුණු අකුසලය අයින් කරන්න වෙන්නේ. තමත් අකුසලයේ බැහැගෙන ඉඳගෙන දරුවෙක්ව අකුසලයෙන් එළියට ගන්නවා කියන එකක් කරන්න බෑ නේද? බුදුරයන් වහන්සේ දේශනා කරනවා හරියට මඩේ ගිලිච්ච ඇතෙක්ට බෑ කියනවා තවත් මඩේ ගිලිච්ච ඇතෙක්ව ගන්න. එයත් ගිල්ලා ඉන්න එකේ. ඒ වගේ තමන් ගොඩට ඇවිල්ලා ඉන්න ඕනේ අනිත් කෙනාව ගන්න. ආන් ඒ වගේ තමන්ගේ හිතේ ඒ දරුවාගේ වැරද්ද හින්දා දේශයට ගිහිල්ලා නම් තියෙන තරහ ඇති වෙලා නම් තියෙන්නේ ඇති වෙන්න පුළුවන්. මේ මේ ධර්ම පුරුදු කරන කෙනෙක්ගේ එයා මුලින්ම තමාගේ හිත සංසිඳව ගන්න ඕනේ. සංසිඳවගෙන තමයි දරුවාට අවවාදේ කරන්න යන්න ඕනේ. එහෙම නැතුව ඒ අවවාද කරන්න එපා. තියෙන දේ තියෙන ස්වභාවෙත් තව පිරිහිලා ඒ දරුවාව තවදුරටත් ද්වේෂයේ පැත්තටම තල්ලු වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ අවවාදය ඵල රහිත වෙනවා. ඒ වගේම ඒකෙන් තව දුරු විපාකත් සකස් වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒක තමයි පළවෙනි කාරණාව අවවාදයක් උපදේශයක් දෙනකොට ඔබ බැලිය යුතු දෙවෙනි කාරණාව තමයි එම අවවාදය හරි නැත්තම් ඒ ආදර්ශයේ උපදේශය දෙන අවස්ථාවේදී සැබෑවටම ඔබ උපේක්ෂාවෙන් ඉන්න ඕනේ. අන්න ඒක තමයි ගොඩාක් දෙනෙකුට අපහසු කාරණාව. උපේක්ෂාව කියලා කියන්නේ මේ අවවාදය මෙයා අනිවාර්යෙන් අහන්න ඕනේ. මං කියන විදිහටම කරන්න ඕනේ කියන මානසිකත්වය නැති බව. පැහැදිලිද? අපි ඒක ගැන කතා කරලා තියෙනවා ලද්දේන් සතුටු වීම කියන කාරණා ගැන අසම්පූර්ණ ලෝකය ගැන කතා කරද්දි ගොඩාක් ඔය ගැන විස්තර කරලා තියෙනවා. එතකොට අපි යම් මතයකට බැඳිලා ගිහිල්ලා නම් මෙය මෙහෙම විය යුතුයි කියන අදහසින් නම් අපි අවවාදය දෙන්න යන්නේ අපි හිත හිතත් කොහොම හරි මේ තරහ රහිතව තියාගෙන මේ ඒ දරුවා යම් කිසි ආකාරකින් ඒක පිළිගන්න මැලි වුණොත් ප්‍රතික්ෂේප කරන ස්වභාවයක් ඇතුනොත් අපේ අර ටක් ගාලා අපේ හිත තරහට යනවා. අපේ හිත තරහට ගිහිල්ලා අපි එතනදී කටයුතු කිරීමක් බවට පත් වෙනවා. ඒක දරුවට පේනවා. මෙයා මේ මේ කටයුතු කරන්නේ තරහට ගිහිල්ලා කියලා. එතකොට තවදුරටත් එයා ඒක ප්‍රතික්ෂේප කරන පැත්තටමයි ප්‍රබණතාවය ඒ හිතේ ඇති වෙන්නේ. ඒ හින්දා අවවාදයක් හරි ආදර්ශයක් දෙන අවස්ථාවේදී සැබෑවටම උපේක්ෂාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා මේක අහනවා නම් හොඳයි. මෙයාට යහපතක් තියෙනවා. මේ වෙලාවේ ඇහුවේ නැති වුණොත් පස්සේ වෙලාවක හරි යහයි. කමක් නැහැ. පස්සේ වෙලාවක අපි ආයේ කියලා බලමු මෙයාගේ හිත සංසිඳිච්ච වෙලාවක කියලා අර අපි මේ මේක ඇසිය යුතුයි ඒ විදිහට කළ යුතුයි කියලා දැඩි මානසිකත්වයකින් තොරව උපේක්ෂාවෙන් ඒ අවවාදය දෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි ශ්‍රද්ධාවන්ත හිත මිතුරනේ දැන් දරුවෙකුට අවවාදයක් දෙනකොට මේක දරුවෙට නෙමෙයි ඕන කෙනෙක්ට මේ විදිහ තමයි මම මේ දරුවන්ව ඉස්මතු කරලා කතා කරන්නේ. එහෙම අවවාදයක් දෙනකොට සුදුසු කාලයේදී ඒ අවවාදය දෙන්න ඕනේ. ඒ කියන්නේ එතකොට අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ නුසුදුසු කාලය කියන්නේ කියලා අපි හිතමුකෝ දැන් ඒ යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. රණ්ඩුවක් හරි අපි හිතමුකෝ දරුවෝ දෙන්නෙක් අතර රණ්ඩුවක් ඇති වෙලා තියෙන්නේ. ඒ රණ්ඩුවේදී එක් අපි දන්නවා පැහැදිලිව අපිට පේනවා එක්කෙනෙක් වැරදි කියලා අපිට පේන ස්වභාවය තියෙන්න පුළුවන්. දැන් ඒ වුණාට ඒ දරුවගේ හිත තදින් ගැටිලා නම් තියෙන්නේ. ඒ කාරණා පිළිබඳව. ඉතාමත්ම කලබල වෙලා නම් ඒ දරුවා ඉන්නේ. ඊ ද්වේෂය අධික වෙලා නම් ඉන්නේ. නැත්තම් අධිකව බය වෙලා නම් ඉන්නේ. මොකක් හරි එයාගේ අතින් වෙච්ච වැරද්ද අනික් කට්ටිය දැනගත්ත කියලා අධිකව බය වෙලා එයාට දඬුවම් කරයි කියලා අධිකව බය වෙලා නම් ඉන්නේ. එහෙම නැත්තම් තදින් අඬනවා නම් ඒ වෙලාවේ ඔය විදිහට දරුවාට තමාව පාලනය කරගත නොහැකි විදිහට නැත්තන් බලවත් ආශාවන් ආදී අකුසලයන්ට ගිහිල්ලා ඇතනම් එන්න ඒ වෙලාවේ අවවාදය දෙන්න සුදුසු වෙලාව නෙමෙයි. ඇයි ඒ වෙලාවේ අවවාද දෙන්න සුදුසු නැත්තේ? අවවාදය කියන එක කාරණාවක යහපත අයහපත වටහා ගැනීමේ ශක්තිය ඒ හිතේ නැහැ ඒ වෙලාවේ. ඒ වෙලාවේ ඒ හිත තදින් අකුසලයට ගිහිල්ලා අකුසලයේ බැසගෙන තියෙන්නේ. කුසලය ඇති වෙන්න ඒ හිතට අවස්ථාවක් නැහැ. එතකොට ඒ හිත පොඩ්ඩක් සංසිඳෙන්න දෙන්න ඕනේ. පැහැදිලි නේද? ඒ වෙලාවේ කවුරු හරි කෙනෙක් ගොඩාක් වෙලාවට දෙමව්පිය අවවාද කරන්න යන්නේ අන්න ඒ වෙලාවේ. ඒ දැක්ක ගමන් දෙමව්පියන්ටත් අර දැක්ක ගමන් තමන්ව පාලනය කරගන්න බැරි වෙනවා. එහෙම තමයි අවවාද කරන්න යන්නේ. එහෙම නෙමෙයි ඔබේ පැත්තේ මෛත්‍රී උපේක්ෂාව ඔබ තියාගෙන ඉන්න ඕනේ. අර ස්වභාවයේ දරුවාගේ පේනවා නම් එයා දරුවාගේ හිත තදින් අකුසලයට ගිහිල්ලා හිත ගොඩාක් කැළමිලා ඉන්න කියලා ඒ වෙලාවේ අවවාද දෙන්න සුසු වෙලාව නෙමෙයි. ඒ වගේම තමයි තව විශේෂ කාරණාවක් තමයි තව බොහෝ දෙනා බලාගෙන නම් ඉන්නේ. අපි හිතමු ගෙදර නැති අයත් සමහරලාවට එතන අසල්වැසියෝ වෙන්න පුළුවන්. ඒ අය බලාගෙන නම් ඉන්නේ. අන්න ඒක සුසු වෙලාව නෙමෙයි. අවවාදයක් දෙන්න. ඒක ඔබ මේ කාරණා තමන් දිහා බලා ගන්න. තමන්ගේ හිත දිහා බලලා ඔබ තේරුම් ගන්න. ඒ කියන්නේ අපි ඒ තත්ත්වයක ඉන්නකොට ওই වගේ හිත අපේ ගොඩාක් අවුල්ලා තියෙන තත්ත්වයක ඉන්නකොට කවුරු හරි අවවාදයක් දෙන්න ආවොත් අපි ඒක පිළිගන්නවද නැද්ද කියලා බලන්න. අපි ඒක ප්‍රතික්ෂේප කරන ප්‍රවණතාවම නේද වැඩි. එහෙනම් මේ විදිහමනේ දරුවෙකුත් එහෙනම් මම වෙලා මේ වැඩේ කරන්න යනවා නම් මෝඩ වැඩක් නේද? මම මේ කරන්නේ කියලා තමන් ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අපි කැමති නෑ අපි අසල් වැසියෝ වෙන වෙන අය ඉස්සරහා අපේ ප්‍රශ්නයක් කවුරු කතා කරනවාට. ඒතකොට මම කැමති නෑ මටත් ඒ වෙලාවේ මම අකමැති නම් මේ විදිහම නේනම් අනිත් කෙනෙකුත් දරුවෙකුත් මේ විදිහම නේනම් එහෙනම් මේ වෙලාවේ සුසු නෑ නේද මේ කතා කරන්න කියලා ඒකේ අවවාද දෙන්න නුසුදුසු අවස්ථාවල් ටික ඔබ තේරුම් ගන්න ඕනේ ඒ වගේ තදබල විදිහට අකුසලයකට පත් වෙලා හිත නැත්තම් අසරණ මානසිකත්වයක් දරුවාගේ හිතේ ඇති වෙලා තියෙනවා නම් ඒ ප්‍රශ්නේ ගැටලුව හින්දා ඒ වෙලාවේ දරුවාට අවශ්‍ය වෙන්නේ අවවාද නෙමෙයි. ඒ වෙලාවේ දරුවාට අවශ්‍ය වෙන්නේ මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව, ආදරයෙන් යුතු පිහිටක්. නැත්තම් කියනවා නම් ආදර රැකවරණයක් වගේ එකක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වෙලාවේ දෙන්න ඕනේ ඒක. ඒ වෙලා ඒ ළමයගේ හා හරි දැංගෝක කමක් නෑ කියලවෙල්ලා ඔළු අත ගාලිවෙල්ලා එයාගේ හිත හදලා මේ මෛත්‍යය කරුණාව දක්වලා ඒක ටිකත ඒක දරුවට අහනෝ ඒ වෙලාවෙදි. අන්න ඒ විදිහ තමයි ඒ වෙලාවෙදි අපි කටයුතු කළ යුත්තේ ඊට පස්සේ ඒකෙන් කියවෙන්නේ නෑ ඒ දරුවට කරපු වරදට අපි අවවාද නොකරනවා කියන එකක් කියවෙන්නේ එකෙන් කියවෙන්නේ අපි ඒ වෙලාවේ කරන්නේ තම ඒ දරුවාට ඒක තමන්ට අවවාදය ඇතුළට ගැනීමේ ශක්තිය නැති වෙලාවේ අපි ඒක කරන්නේ ඒ වෙලාවේ අපි ඒ දරුවා සංසිඳවනවා ආදරෙන් කරුණාවෙන් සංසිඳවලා ඊට පස්සේ ඒ දරුවාගේ පීඩා සහගත මානසිකත්වය සමනය වෙනවනේ. සමනය වෙලා දෙමව්පියොත් එක්ක හිතවත්කමින් එකතු වෙලා ඉන්න වෙලාවක් එනවනේ ආයෙ පාරක්. මොකද දෙමව්පියෝ මෛත්‍රී උපේක්ෂාවෙන් කටයුතු කරනවා නම් දරුවෙක් අකුසලයට ගිහිල්ලා ඒ අවස්ථාවක් ඇති වෙලා නැවත ආයෙ ඒ මෛත්‍රී උපේක්ෂාවත් එක්ක දෙමාපියත් එක්ක හිතවත්කමින් ඉන්න වෙලාවක් එනවා. අන්න ඒ වෙලාව තමයි ඒ අවවාද කරන්න හොඳම වෙලාව. පැහැදිලි නේද? එතකොට ඒ අවවාදය ඒ කියන්නේ මේ වෙලාවේ මට අවවාදයක් කරයි කියලා දරුවෙක් දකින් නැති වෙලාවේ හිතන් නැති වෙලාවේ තමයි අවවාදයක් කරන්න හොඳම වෙලාව වෙන්නේ. අපිට කවුරු හරි අවවාදයක් කරන්නේ අපේ අඩුපාඩුවක් නේද අපි පෙන්ලා දෙන්නේ. එතකොට අඩුපාඩුවක් පෙන්නලා දෙන්න යනවා කියලා අපි දකිනකොටම අපි මේ පැත්තෙන් ඒකට ඒකට ඒක වලක්වන්නා වූ මේ ශීල්ඩ් එකක් හදාගන්නවා. ඒ පලිහක් හදාගන්නවා හිතෙන් හරි මම කියන දේ අහගෙන ඉන්නවා කියලා මේ ප්‍රශ්නයක් නැහැ කියලා ඉවර වෙයිනේ කියලා අපි අන්න එහෙම එකක් හදාගන්නවා මේ දැඩි මානසිකත්වයක්. දැඩිකමක්. ඒ දැඩිකම හින්දා ඒ දරුවාට ඒ අවවාදේ යන්නේ නැති වෙනවා. එතකොට ඒ හින්දා හොඳම වෙලාව තමයි මේ ඒ දරුවාත් එක්ක හිතවත්කමින් දරුවා හිතන්නේ නැති වෙලාවක අවවාද දෙන එක. ඒ අවවාදෙත් එයා බලාපොරොත්තු වෙන විදිහට නෙමෙයි ලැබෙන්නේ. ඒ කියන්නේ එයා දන්නෙත් නෑ ඒක මේ අවවාදයකට මේ වෙලාවේ යනවා කියලා එයා දන්නෙත් නෑ. ඒ විදිහට ඒක සාකච්ඡාව මැද්දෙම හිතවත්කම මැද්දෙම කතාවක් මැද්දෙම අපි මේ මාතෘකාවට ප්‍රවණත වීමක් තමයි කළ යුත්තේ. එතකොට එයා අපි කියන දේ අහගෙන ඉන්න අර හිතේ දැඩිකමක් හදාගෙන ඒකට ප්‍රතිරෝධයක් හදාගෙන නැති මට්ටමකින් හිත පවතිනවා. ඒ දරුවගේ ඒ වෙලාවේදී අපි කියන කාරණාව එයා ඔලුවට ගන්නවා. පැහැදිලි නේද? අන්න ඒ විදිහට කරන්න ඕනේ. එතකොට ඒ විදිහට දරුවොත් එක්ක හිතවත්කමින් එකතු වෙලා ඉන්න වෙලාවක දරුවා හිතන්නේ නැති වෙලාවක තමයි ඒ කාරණාව ක්‍රමයෙන් ගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි ඒ කාරණාව තව ටික ඉස්සරහදී විස්තර කරන්න. දැන් ඒ වෙලාවේදී අපේ ඉලක්කෙ වෙන්න ඕනේ ඒ දරුවගේ හිතේ ඇති වෙන්න ඕනේ ඒ කරපු පවට ලැජ්ජාව කියන එක. පවට ලැජ්ජාව කියන එක ඇති වෙන විදිහට බලන්න ලැජ්ජයි නේද එහෙම කරපු එක මං හිතුවේ නෑ ඔයා වගේ කෙනෙක් එහෙම කරයි කියලා ඔයා ඊට වඩා කොච්චර පුළුවන් කෙනෙක්ද මේ හරිය ලැජ්ජයි ඒ වෙලාවේ නම් කටයුතු කරපු විදිහ කියලා ඉවරලා එයාගේ හිතේ ලැජ්ජාව ඇති කරන්න පුළුවන් නේ ඊට පස්සේ මේ නංගිත් බලාගෙන හිටියා මෙයත් බලාගෙන හිටියා කියලා ගීතේ ලැජ්ජාව ඇති කරන්න පුළුවන්. ඒ කාරණාවේදී. ඒතකොට ලැජ්ජාව තමයි එක ඉලක්කයක් වෙන්න ඕනේ. අවවාද කරනකොට දරුවාගේ හිතේ ඇති වෙන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි ඒ කරපු පාපී ක්‍රියාවේ අනිෂ්ට විපාක පිළිබඳව දැනුවත් කරමින් බය උපදින එක. බලන්න මෙහෙම වෙන්නත් තිබ්බා මෙන්න මේ වගේ වෙන්නත් තිබ්බා කියලා ඒකේ බය උපදවන ස්වභාවය. එතකොට බය උපදවන ස්වභාවය අවශ්‍ය වෙන වෙලාවල් තියෙන්නත් පුළුවන් අවශ්‍ය නොවන වෙලාවල් තියෙන්නත් පුළුවන්. ලැජ්ජාව ඉපදීම ප්‍රමාණවත් වෙන්න පුළුවන්. බය ඉපදීම අවශ්‍ය වෙන්නේ ඊටත් වඩා ටිකක් ප්‍රශ්නය දරුණු විදිහට ගියොත් විතරයි බය ඉපදීමක් අවශ්‍ය වෙන්නේ. බය උපදවනවා කියන්නේ අම්මා තාත්තට බය උපදවනවා කියන එක නෙමෙයි. වෙන කාටවත් පුද්ගලයෙකුට බයක් උපදවනවා කියන එක නෙමෙයි. මෙහෙ මේ මේකෙන් මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මෙන්න මෙහෙම වෙනවා. මේ මෙන්න මෙහෙම වෙනවා. කොයිතරම් බරපතල ප්‍රශ්නයක් වෙනවද කියලා ඉවරලා බය උපදවෙන එක. පැහැදිලි නේද? ආන් ඒ විදිහට ලැජ්ජාව අවශ්‍ය නම් ලැජ්ජාව පමණක් නැත්නම් ප්‍රමාණවත් නැත්නම් ලැජ්ජාව සහ බය උපදින විදිහට ඒ ඉලක්ක දිහා බලාගෙන තමයි අවවාද කරන්න ඕනේ. ඒ අවවාද කරද්දී ඒ අවවාදේ පුළුවන් තරම් සාකච්ඡා මාර්ගයෙන් යන්න ඕනේ. ඒ කියන්නේ තමන් දරුවාගෙනුත් ඒක මෛත්‍රී සහගතව ප්‍රශ්න කරනවා දරුවාගෙනුත් ඒකට උත්තරේ ගන්නවා. උත්තරේ අරගෙන එයා ඒක පිළිග ඒ ඒ ඒ කාරණාව පිළිගන්නකොට ඊළඟ කාරණාවට ආයේ ප්‍රශ්නයක් විදිහට යනවා උත්තරේ ගන්නවා. ඒ විදිහට අර සාකච්ඡා මාර්ගයෙන් මේ පැහැදිලි කර ගැනීමක් ඇතුව තමයි ඒක යන්න ඕනේ. අන්න ඒක ඒ වගේ තමා අදහසට දරුවාව එකඟව කටයුතු කරන විදිහට අවවාද දෙන්න ඕනේ. ඊළඟට ශ්‍රද්ධාවන්ත හිත මිතුන් දැන් ඕකටම අදාළ ඊළඟ වැදගත් කාරණාව තමයි සුදුසු වචන වලින් අවවාද දීම. ඒකත් ප්‍රධාන කාරණාවක්. ඒ කියන්නේ සමහරලාවට දෙමව්පියෝ තමන්ව පාලනය කරගන්න බැරුව ධර්මයේ හැසිරෙන්නේ නැති හින්දා ඒ කට්ටිය තරහට ගිහලා මෝඩයා බූරුවා කියලා ඒ වචන වලින් අවවාද දෙන්න පටන් ගන්නකොටම අනිත් පැත්ත වැහිලා ඉවරයි. අනිත් පැත්තේ හිතේ දැඩිකම ඇති වෙලා දැඩිකමෙන් වහලා ඉවරයි. ඒ අවවාද එකක්වත් ඇතුළට යන්නේ ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒද සුදුසු වචන වලින් දෙන්න ඕනේ. ඒ සුසු වචන වලින් අවවාද දීම අපිට තව විස්තර කරන්න පුළුවන් මේ විදිහට. ඒ වෙලාවේදී අවවාද කරන්න දෙමව්පියෝ පාවිච්චි කරන වචන මෛත්‍රී සහගත වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ දරුවාට දැනෙන්න ඕනේ මේ මගේ මාත් එක්ක හිතවත්කමින් මෙයා කියන්නේ තරහෙන් නෙමෙයි කියන්නේ කියන එක දැනෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණාව. ඊට පස්සේ අර්ථ සහිත වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒ වෙලාවේ වෙන වෙන වැල්වට ආරං කියලා හරියන්නේ වෙන වෙන ඒවා මහා නිකන් අර කොහෙටවත් නැතිව සමාලවලට කතා කරන්නේ. ඒවා කියලා වැඩන්නේ අවශ්‍ය කියන්නේ මෛත්‍රී සහගත වෙලා මේ හොඳට අර්ථ සහිතව අවශ්‍ය වචන ටිකක් පමණක් භාවිතා කරන්න ඕනේ. අවවාදයක් කරනකොට අපි ගොඩාක් දේවල් කතා කරලා හරියන්නේ ගොඩාක් කරුණු අරගෙන කතා කරොත් එහෙම ඒකේ ඒකේ ක්වොලිටි එක අඩු වෙනවා. ඒකේ තීව්‍රතාවය අඩු වෙනවා. එතකොට අවශ්‍ය භාවිතාක මෛත්‍රියෙන් හොඳට අර්ථ සහිත අවශ්‍ය ප්‍රමාණයේ සුදුසු වචන අවම භාවිතාවකින් ඒ අවවාද කරන්න ඕනේ. එතකොට තමයි හිතකට අවවාදයක් කාවදින්නේ. ඒ වගේම තමයි ඒ අවවාදය අවධාරණාත්මක සොරයෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක මෛත්‍රියෙන් තමයි. හැබැයි ඒක අනිත් කෙනා ඇසිය ඔයා මේක අහග මෙන්න මේ විදිහ මේක කරන්න ඕනේ කියන එක එයාගේ හිතට කාවදින විදිහට කරන්න ඕනේ. ඒ අවවාදේ. මෛත්‍රී සහගත විධාන ස්වභාවය කියලා අපි කතා කරලා තියෙන කලින් ආන් ඒ ස්වභාවය. ඒකේ අර වචනවල අර්ථ සහිත ස්වභාවය තියෙන්න ඕනේ මේ විදිහට දරුවාට කරුණු සහිතව ප්‍රතික්ෂේප කරන්න බැරි වෙන්න ඕනේ. ඒ වචනේ. පැහැදිලි නේද? එතකොට දැන් දරුවත් එක්ක සාකච්ඡා මාර්ගයෙන් අපි යන්නේ කතාව. ඊට පස්සේ දරුවාට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ කරුණු සහිතව. අපි හිතවත්කමත් අපි දිගටම තියාගෙන ඉන්නවා. හැබැයි අවදාන හිතට කාවදින අවධාරණාත්මක වචන. අන්න ওই විදිහට තමයි ඒ දරුවට අවවාද කරන්න ඕනේ ඒ විදිහට අවවාද කරද්දී පළවෙනියටම ප්‍රධානම කාරණාව තමයි මුලින්ම අපි අවවාදයක් කරන්න කලින් ඒ පිළිබඳව ප්‍රශ්නය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න අනිවාර්යෙන් අවස්ථාවක් දෙන්න ඕනේ දරුවෙකුට. ඕනේ ඕනේ ප්‍රශ්නයක් විසඳන්නේ මේ විදිහට තමයි දරුවෙකුට ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් දෙන්න ඕනේ. මොකද එයා අපි නොදකින පැති ටිකක් ඒකේ තියෙන්න පුළුවන් හැම වෙලාවෙම. අපිට පෙවුනේ බොහෝ වෙලාවට අපිට පේන්නේ චිත්‍රයකින් කොටසක් විතරයි. අන්තිමේදී සිද්ධ වෙච්ච දේ විතරයි අපිට පේන්නේ. එතකොට පැහැදිලි කිරීමක් කරන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒක දරුවෝ දෙන්නෙක් අතර ඇති වෙච්ච ප්‍රශ්නයක් නම් තනි පැහැදිලි කිරීමක් හරියන්නේ දෙන්නටම පැහැදිලි කිරීම මෙයා පැහැදිලි කරන කාර්යයක් මේ නිශ්ශබ්ද වහගෙන ඉඳලා ඊට පස්සේ එයාටත් පැහැදිලි කිරීමක් කරන්න දෙන්න ඕනේ. දෙපැත්තක් මුල් වෙච්ච ප්‍රශ්නයක් නම් තනි ප්‍රශ්නයක් නොවි ඒ පාර්ශව දෙකම එක තැන තියලා එක පාර්ශවයක් නිස්සද්ද කරලා අනිත් පාර්ශවයට කියන් දීලා අනිත් පාර්ශවය නිශ්ශබ්ද කරලා අනිත් පාර්ශවයට කියන දේ ඒ විදිහට පැහැදිලි කිරීමක් කරන්න දෙන්නම ඕනේ. ඒක තමයි පළවෙනි කාරණාව. එතකොට තමන් අපක්ෂපාතීව මධ්‍යස්තව ඒ කාරණාවේ කටයුතු කරන ස්වභාවයක් දෙපැත්තටම දැනෙන්නත් ඕනේ. එයා හරි මෙයා වැරදි කියලා අර කලින් තියෙන දැක්මවල් වලට අනුව ඉඳලා කටයුතු කිරීම නොකළ යුතුයි. අන්න ඒ විදිහට ප්‍රශ්න ගැන පැහැදිලි කිරීමක් දරුවාට කරන්න දීලා ඊට පස්සේ අපි තව සාකච්ඡා මාර්ගය එතකොට මෙහෙම වුණාද නැද්ද? ඔයා මේක කරාද නැද්ද? ඊට පස්සේ ඔයා ඒක කරපු වැඩේ වැරදි කියලා පිළිගන්නවද නැද්ද? කියලා ඉවරලා අන්න ඒ විදිහට ඔයා මේ කරපු වැඩේ මෙහෙම දෙයක්ුත් වෙන්න තිබ්බ නේද? මෙහෙමත් වෙන්න තිබ්බ නේද? ඒක ඔයාට ගැලපෙන්නේ නැහැ නේද? ඔයා ඒ කරපු දේ. ඒක ලැජ්ජයි නේද? ඔයා ඊට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න පුළුවන් කෙනෙක් නේද? කියලා ආන් ඒ විදිහට ඒකී අපි ප්‍රශ්න විදිහට එයා ඒක ඔව් කියලා එයාගේ වචනයෙන් පිළිගන්න විදිහට යන්න ඕනේ. ඒ වෙලාවේදී එයාට මේ දැන් අර දරුවා අර කාරණාව පැහැදිලි කර දෙමව්පියෝ සාවධානාත්මකව මෛත්‍රියෙන් ඒ දරුවා පහත් කරන්නේ නැතුව අහගෙන ඉන්න ඕනේ. ඒ සිද්ධ වෙච්ච දේ ඊට පස්සේ ඒ කරපු දේ වැරද්ද නිවැරද්ද කියන එක දරුවන්ගෙන්ම ප්‍රශ්න කරලා අහගන්න ඕනේ. එයා එයාගේ මානසික මට්ටමට ඒක තේරෙනවද වැරද්ද කියන එක අපි චෙක් කරලා බලන්න ඕනේ. සමහරලාට අපි ඒක වැරදි කියලා දැක්කට දරුවා ඒක වැරදි කියලා දකින්න නැති වෙන්නත් පුළුවන්. එහෙම දෙයක් එයා හිතලම නැති වෙන්නත් පුළුවන්. එතකොට ඒක අපි ඒක තේර එයාට තේරෙනවද නැද්ද කියන එක බලන්න ඕනේ. ඒ වගේම ඒ දරුවා නොදකින පැති අපි පුළුවන් තරම් සාකච්ඡා මාර්ගයෙන් පෙන්වලා දෙන්න ඕනේ. ඒ පෙන්වලා දෙනකොට පෙන් නිස්සද්දව අහන් ඉන්න එක නෙමෙයි ඒකට එයා එහෙම නේද කියලා අපි අහනකොට ඔව් කියන එක ඒ පැත්තෙන් එන විදිහට කතාව යන්න ඕනේ. පැහැදිලි. නිස්සද්ද වහන් ඉදදී ඕන දෙකක් ඕන දෙයක් කියපුවයි මං අහන් ඉන්නා වගේ මානසිකත්වයක් කෙනෙක්ගේ දැන් අපි මෛත්‍රියෙන් කරද්දී උනත් ඇතිවීමත් ඇති වෙන්න පුළුවන්. ඒක අපිට දැනගන්න පුළුවන් එයාගෙන් උත්තරේ ගන්න ඕනේ. ඔය වුණම් ඔව් කියන්න. නැත්තම් නෑ කියන්න. වෙන මොකක් හරි කාරණාවක් ඔයාලා කියන්න තියෙනවා නම් ඒක දැන් කියන්න. කියලා අන්න ඒ විදිහට අපි ඒක සාකච්ඡා මාර්ගෙන් යන්න ඕනේ. ඊට පස්සේ මේ ඔය විදිහට ඒක වුණාට පස්සේ ඒ දැන් ඒ දරුවා ඒ කරපු දේ ගැන මේ ඒ කියන්නේ දැන් මේ මෙලාවේ දැන් තමන්ගේ අතින් සිද්ධ වෙච්ච වැරද දැක එයා දැක්කනම් ඒ දැකීම පිළිබඳව එයාට යම් ප්‍රශංසාවක් කරන්න ඕන. හොඳයි ආයේ කාරණා ඔයාත් ඔයාම තේරුම් ගත්තා කියලා ප්‍රස වචනයෙන් ප්‍රශංසා කිරීමක් කරන්න ඕනේ. ඒ වගේම එයා වැරද්ද පිළිගන්නවා නම් මගේ මට මගේ අතින් ඒ වැරද්ද සිද්ධ වුණා මම ඒක පිළිගන්නවා කියලා ඒක ප්‍රශංසා කරන්න ඕනේ. මොකද ඒක උතුම් ගුණයක්. ඒ වරද හදාගන්න හේතු වන්නා වූ ඊට පස්සේ එයා ඇත්ත කිව්වනම් ඒ කාරණාවේදී ඒ කාරණාව අපි ප්‍රශංසා කරන්න ඕනේ. ඔයා ඒක ඇත්ත කිව්වා. හොඳයි ඔයා ඒ කාරණාවේදී ඇත්ත කියප එක කියලා අපි ඒක දඬුවම ලිහිල් කරන්න උප පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක්ගේ සත්‍ය කීම් පිළිබඳව ඊට පස්සේ දරුවා අපි කියන කාරණා ඉවසීමෙන් අහගෙන හිටියා නම් ඒ පිළිබඳව ප්‍රශංසා කරන්න ඕනේ. අන්න ඒ වගේ කරුණු වල ටිකක් ඒ කාරණාවේදී යෙදෙන්න ඕනේ. ඒක හේතු වෙනවා යාට ඊළඟ පාර ඒ වගේ ප්‍රශ්නයකට ප්‍රශ්නයකදී අර කෙලින් හිටගෙන පිළිතුරු දෙන්න. පැහැදිලිද? Tamanට වැරදිලා තියෙන්න පුළුවන්. හැබැයි හිතවත්කමින් යුතුව දෙමාපියොත් එක්ක ඒ කාරණාව ඒ විවෘත වෙන්න ඒක හේතු වෙනවා. ඒ හින්දා අපි එයා ඒ කරපු යහපත් දේවල් ප්‍රශ්න පිළිගැනීම් ආදී යහපත් දේවල් ටික ප්‍රශංසා කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට කටයුතු කරනවා නම් ඒ දරුවා තුළම ඒ ගැන ලැජ්ජාව සහ ඒ කරපු වැරද්ද ගැන කනගාටුවක් උපදිනවා යම් තරමකට. ඒක උපදින්න දෙන්න ඕනේ. ඊට පස්සේ ඒ වෙලාවේ දරුවෙක් අඬනවා නම් චුට්ටක් අඬන්න දෙන්න ඕනේ යාට. ඒ අඬන්න දීලිවල ඔළුව අත ගාලා හරි එහෙනම් කමක් නැහැ කියලා. මොකද කඳුළු කියලා කියන්නේ එයාගේ මේ වරද වරද පිළි අරගෙන ඒකෙන් එයා ඒ හිතේ ඒකෙන් අයින්වෙන්ඩ පාවිච්චි කරන ස්වභාවයක්නේ කඳුළු වැටනවා කියලා කියන්නේ එයා වර්ධ පිළිගත් අරගෙන ඒ කියන්නේ එයා ඒකට ඇත්තටම පශ්චාත්තාප වෙනවා කියලා කියන්නේ කළ වර්ධට ඒක වටිනවා ඒ ඒ වර්ධින් මිදෙන්න එයාට ඊට පස්සේ ඒ දරුවා තුල ඒ ලැජ්ජාව අවශ්‍ය පමණට සකස් වෙන්නේ නැහැ කියලා පේනවා නම් ඒ එතකොට අපිට සමහර දරුවන්ට ඒක එහෙම අඩු වෙන්න පුළුවන්. එතකොට ඒ ඒ විදිහට පාපයට ලැජ්ජාව සහ ඒකෙන් ඇතිවෙන්න පුළුවන් අනිෂ්ට විපාක පිළිබඳව බය උපදින විදිහට මෛත්‍රියෙන් යුතුව අවධාරණාත්මක සොරේ අවවාද කරන්න ඕනේ. පැහැදිලි නේද? කියන්නේ සමහර දරුවන්ට ඒක ලැජ්ජාව එයාට ඒ හදවතින්ම එහෙම ලොකුවට උපදින්න නැති වෙන්න පුළුවන්. එතකොට අපි එයාට ලැජ්ජාව උපදින විදිහට අර සාකච්ඡාවේ මාර්ගෙන් තව ඉදිරියට කතාව ගෙනියන්න අවශ්‍ය වෙනවා. නැත්තම් එයා ඒක ගණන් ගන්න නෑ වගේ තියෙනවා නම් බය උපදින පැත්තට ඒ කතාව ගෙනීමේ අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ සද්ධාවන්ත හිතමිතුන ඔන්න ඔය විදිහට ඒකේ කාරණාව කියලා අවවාදි දීලා ඔළුව අත ගාලා ඒක අවසන් කරන්න ඕනේ. ඊට පස්සේ ඔය ඊළඟ විශේෂ කාරණාව තමයි පස්සු අවස්ථාවලදී ඒක ඒ ප්‍රශ්නේ නැවත නැවත අවසන් හොඳ නැහැ. ඒකෙන් එයාව පීඩාවටපත් කරන්න හොඳ නැහැ. ඒක ඒ වෙලාවේ විසඳලා ඉවර නම් විසඳල ඉවරයි. ආය නැවත මෙහෙමයි මෙහෙමයි ගාලා ඒකෙන් අර අදින්න හොඳ නෑ අහුකොන්. අදින්න හොඳ නෑ. යාව සාමාන්‍ය විදිහටම අපිත් එක්ක තිබ වූ හිතවත්කම මෛත්‍රියෙන් යුතුව එයාට අපි වරුවක් විතර දෙනවා. ඒ ගැන කල්පනා කරන්න කාලයක් දෙන්න ඕනේ. ඒ වෙලාවේ අපි නිස්සද්දව ඉඳලා පස්සේ පහවදා අපි හිතමුකෝ පහවදා අපි සාමාන්‍ය විදිහම එයාත් එක්ක ආය හිතවත්ව කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි එයාට අපේ ගැන දෙමව්පියන්ගේ තියෙන මෛත්‍රිය දැනෙන්නේ. දෙමාපියෝ ගැන ගෞරවය දැනෙන්නේ. එයා දන්නවා මම වැරදක් කරා, වරද පිළිගත්තා. ඒකෙදි මට මේ මෙහෙම උදව් කරා. ඒ හැබැයි තාත්තගේ හිතේ, අම්මගේ හිතේ ඒක හිතේ තියාගෙන නැහැ. ඒ අය. මට ඒකේ හින්දා වෙනසක් කරන්නේ නැහැ. ඒ අය කියලා. එතකොට තමයි එයා ඊළඟ පාර ඒ දේ නොකරන්න එයාගේ පැත්තේ ඒක හයියක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ කාරණාවෙම අපි කතා කරා නම් හරි මේ සමහර වෙලාවල් වල මෙන්න මෙහෙම දෙයක් තියෙන්න පුළුවන්. ඔය විදිහට අවවාද කරලා අවවාදයෙන් පමණක් හදාගන්න බැරි විදිහට අකුසලයේ බලවත් වෙච්ච අවස්ථාවල් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් නැවත නැවත සිදුවෙන මේ පුරුදු වෙලා තියෙන ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. ආන් ඒ වගේ වෙලාවක ධර්මානුකූලව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව. එතකොට සද්ධාවන්ත හිත මිතුරනේ ඒ වගේ අවස්ථාවල මේ ඒ දරුවට සුදුසු දඬුවමක් දෙන්න ඕනේ. පැහැදිලි නේද? සුදුසු දඬුවමක් දෙන්න ඕනේ. ඒ දඬුවම දෙදිත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මෙහෙදිත් මේ දෙමව්පියෝ මේ මෛත්‍රී උපේක්ෂාව නොනැසෙන විදිහට තමන්ගේ හිතේ තියෙන ඊට පස්සේ දරුවව පහත් නොකරන විදිහට තමයි දඬුවම දෙන්න ඕනේ. අපි මේ පළඳ පිළිබඳව විස්තර කරමු ක්‍රමේ පළවෙනියටම කියන්න ඕනි කාරණා තමයි පළවෙනි පාරක් වරදක් කරනකොට. ඇත්තට මම මේ ධර්මයේ තියෙන කාරණා තමයි මේ මේ ගිහියර ගැලපෙන විදිහට මේ විස්තර කරන්නේ. ඒ හින්දා මම ඒ දහම් කාරණා ලොකුවට ගන්න යන්නේ නැහැ. ධර්මතාවයේ ඉස්සර කරනවා ගැළපෙන විදිහට එහෙම දරා ගන්න. පළමුව වලට කරන බරපතල වැඩ තියෙන්න පුළුවන්. දරුවෙක්ගේ ජීවිතේක ඒකෙදි ඒක පළවෙනි වරට නම් කරලා තියෙන්නේ. අපි ඒ කාරණාව ගැන එයාට කියලත් නැත්නම් එහෙම දෙයක් ගැන අපි දැනුවත් කරලා තිබුණෙත් නැත්නම් ඒ වගේ අවස්ථාවක අපි දැඩි අවධානාත්මක සොරයෙන් කරන අවවාදි පමණක් කරන්න ඕනේ. ඒ වගේ වෙලාවල් දඬුවම් කරන්න හොඳ නෑ. මොකද අපි එහෙම එකකට දඬුවමක් පනවලත් නෑ. එතකොට මේ එයා ඒ ගැන දැනන් හිටියෙත් නෑ. ඒ හින්දා අපි ඒ වෙලාවේදී බරපතල වරදක් කරත් පළවෙනි වාරයක අපි හිතුවෙත් නැති දරුවා අපි කල්පනා කරලත් නැති අපි කියලත් නැති ඒ වෙලාවක දැඩි අවධානාත්මක ස්වරයෙන් කරන අවවාදයෙන් පමණක් ඒක මේ නවත්තන්න ඕනේ. හැබැයි ඒ වගේ වැරද්දක් ආයේ සිදුවෙන්නේ නැති බවට එයාගෙන් පොරොන්දුවක් ගන්න ඕනේ. පොරොන්දුවක් අරගෙන ආපහු සිදු වුණොත් මෙන්න මේ දඬුවම දරුවට ලැබෙන බවටත් පොරොන්දුවක් ගන්න ඕනේ. ඒ කියන්නේ දරුවට මෙන්න ඔයාට ආය පාරක් ඒක කරොත් ඔයාට මෙන්න මේ දඬුවම ලැබෙනවා. ඒ දඬුවම ඔයා ඒ දරුවලව පිළිගන්න ගන්න ඕනේ. හරි ඒ දඬුවම ඔයා විඳින ලෑස්ති ලෑස්ති වෙන්න ඕනේ ආය පාරක් කරොත්. මේ පාර සමාව තියෙනවා ඊළඟ පාරදී මේක මෙන්න මේ විදිය දනුවමක් ලැබෙනවා කියලා ඒක පොරොන්දු කරගන්න ඕනේ ආයෙ මං කරන්නේ ආයෙ කර ආයෙ මගේ මංගේ වැරද්ද වුණොත් එහෙම මම ඒ දනුවම විඳින්න එකඟයි කියලා එකඟ කිරීමක් කරගන්න ඕනේ ඒක තමයි බරපතල වරදක් පළවෙනි පාර කරනකොට තියෙන්න ඕනි දඬුවම. ඊට පස්සේ ඒ දෙවනි වතාවේ ඒ වගේ නැවත නැවත සිද්ධ වෙනකොට සුදුසු දඬුවමක් දෙන්න ඕනේ. ඒ වගේ වෙලාවක අපි අර පොරොන්දු කරගන්න සුසු දඬුවම් මොනවද කියන එකත් මෙතනම කතා කරගමු. පළවෙනි කාරණාව තමයි කොයි විදියකින්වත් මේ දරුවෙකුට දඬුවම් කරනකොට අතින් පයින් හරි වෙනත් දෙයකින් පහර දීම ආදී කරන්න හොඳ නැහැ. ඇයි කරන්න හොඳ නැහැ කියලා කියන්නේ එහෙම කරනකොටම දෙමව්පියෝ මෛත්‍රියෙන් තොරව කටයුතු කරනවා කියලා දරුවෝ දකිනවා. ඊට පස්සේ ඒ හින්දාම දෙමව්පියන් කෙරෙහි ඇති ගෞරවය, හිතවත්කම දරුවගේ හිතේ නැති වෙනවා. ඊට පස්සේ දේශයේ වෛරය, පරිගැනීම, දැඩිකම ආදී ආකල්ප, අකුසල ආකල්ප පෝෂණය වෙනවා. දැන් අපි මේ අපි දඬුවමක් කරන්නේ පාපයෙන් වළක්වලා කුසලයේ යොදවන්නනේ. එතකොට අපි දඬුවම හරහාම එයාව තවදුරටත් පාපේ අකුසලයේ හිර කිරීමක් කරා වෙනවා. ඒ විදිහට අතින් පයින් හරි වෙනත් දෙයකින් පහර දීම ආදී කරනවා නම්. එතකොට ඒ එහෙනම් ඒ සුදුසු දඬුවම් වෙන්නේ මොකද? අර විදිහට නැවත නැවත එයා අතින් සිද්ධ වෙන බරපතල වර්දිවලදී මේ නැත්තම් නැවත නැවත සිද්ධ වෙන සමහර වැරදිවලදී ඒ දඬුවම් වෙන්න ඕනේ මේ දරුවාට දරන්න පුළුවන් ආකාරයේ එයාගේ කය වෙහෙසෙන විදිහට ඒ වගේම හැබැයි අනිත් අයට ප්‍රයෝජනයක් පිණිස පවතිනා වූ ඒ වගේම මේ ඒක ඉවර කරන්න යම් කාලයක් ගත වෙනවා පැයක් දෙකක් වැනි කාලයක්. ඒක දරුවාගේ වයස අනුව මේවා තීරණය කරන්න ඕනේ මේ දඬුවම් කියන ඒවා සුසු දඬුවම්. අන්න ඒ වගේ කාලයක් ගත වෙන ඒ වගේම දරුවා ඒක කරන්න එච්චර කැමැත්තක් දක්වන්නේ නැති දේවල් තමයි දඬුවම් වෙන්න ඕනේ. අපි උදාහරණ ටිකක් කියන්න එතකොට ඔබට පැහැදිලි වෙයි. උදාහරණ අපි හිතමුකෝ අවුරුදු 12ක 13ක ළමයෙක් නම් ඒ ළමයාට මුළු ගෙදරම අස් කරන්න දෙන්න පුළුවන්. මකුළු දැල් කඩන්න නැත්තම් කොටසක් අස් කරන්න දෙන්න පුළුවන්. ඒක දඬුවමේ අර වරදට දඬුවමක් විදිහට තමයි දෙන්නේ. කලින් කියලා තියෙන කලින් කියලා තිබ්බ ආය පාරක් ඕකට කරොත් එහෙම අපි දඬුවමක් දෙනවා. මේ වගේ දඬුවමක් කියලා කියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මේ වගේ ඒ කියන්නේ මේ දඬුවම හරි මේ වගේ දඬුවම් කියලා කියලා තියලා ඒකට පොරොන්දු කරගෙන තියෙන්න ඕනේ. එතකොට ඒක අස් කරන එක. නැත්තම් බාත් รู ම් එක නැත්තම් වෙනත් මොනවා හරි අපද්‍රව්‍ය බැහැරවන කාණු වගේ නැත්නම් ඒවා පිරිසුදු කරන එක. gedara ඒක පිරිසුදු කරන එක. ආන් ඒ වගේ දෙයක් දෙන්න පුළුවන්. එතකොට එයා ඒක අකමැති අකමැති කම තියෙනවා. ඊට පස්සේ ඒකට චුට්ටක් මහන්සි ගොඩ මහන්සි වෙන්නත් ඕනේ. ඊට පස්සේ මේ ඒකට යම් කාලෙකුත් ගත වෙනවා. එතකොට එයාට ඒක අකමැත්තෙන් යම් කාලයක් ගත වෙන විදිහට මහන්සියෙන් කරද්දී හිතට අදහස එනවා අපරාධනේ මම මේක මේ අර වැරද්ද කරේ ඒක නොකර හිටියානම් මේ දඬුවම මිදෙන්නේ නැහනේ ආයෙ පාර නම් මම මේ මෝඩ වැඩේ කරන්නේ නැහැ කියලා එයාගේ හිතේ අදහසක් ඇති වෙන්න ඕන. ඒ අදහස ඇති වෙන්නම් අපි ඒ දඬුවම එයා මට ඒ දඬුවම විඳින්න සිද්ධ වෙනවා කියලා කලින් දැනගෙන තියෙන්නත් ඕනේ. මේ වගේ දඬුවමක් ලැබෙනවා කියන එක ඊට පස්සේ ඒක එයා එකඟ වෙලා තියෙන්නත් ඕනේ. නැත්තම් ඒ කියන්නේ තරහෙන් තමයි කරන්නේ. කලින් එකඟ වීම නැත්තම් මේ දඬුවම ලැබෙනවා කියලා එයා මේක ප්‍රතික්ෂේප කරමින් තමයි හිතින් කරන්නේ. කලින් එකඟ වෙලා තියෙනවා එයා දන්නව කරන්න දෙයක් නැහැ ඒක මට එහෙම වෙනවා කියලා මං දැනන් හිටියා ඒත් මං ඒ වැරද්ද කරානේ ඒක නෙමේ දනුවම ලැබෙන්නේ කියලා එතකොට තමන් හිතේ දැඩිකම ඇති වෙන්නේ ආයේ මේ වගේ මෝඩ වැඩක් කරන්නේ කියලා ඒ දඬුවමෙන් මිදෙන්න අදහසයි ඇති වෙන්නේ මේ සුසු දඬුවම් වලදී ඊට පස්සේ නැත්තම් ගෙදර මොප් කරන් දෙන්න පුළුවන් අතු ගාලා එහෙන් පිටින් මොප් කරන්න නැත්තම් වත්තේ තනකොළ ගලවන්න දෙන්න පුළුවන් නැත්තම් වත්තේ තියෙන පැල මොනවා හරි තියෙනවා නම් පැල ඔක්කොම වටේ තනකොළ ගලවලා පෝර දාන ඒවා. අන්න ඒ වගේ දේවල් දෙන්න පුළුවන් දඬුවම් විදිහට. සුසු දඬුවම් විදිහට. ඒවා මේ සාමාන්‍යයෙන් එදිනෙදා කට්ටිය එකතු වෙලා කරන දේවල් වෙන්නත් පුළුවන්. හැබැයි එයා වැඩි කැමැත්තක් නැති අර ගොඩක් ටිකක් මහන්සි වෙන විදිහට යම් කාලයක් ගත වෙන දේවල් දඬුවම් විදිහට දෙන්න ඕනේ. ඒ වගේම මේ ඒ විදිහට දැන් ඔයක ඔයිදිර කායික විදිහට දඩුවන් දෙන්නත් පුළුවන් නැත්තම් මානසික විදිහට දඩුවන් දීමකුත් මේ ධර්මය සඳහන් වෙනවා ඒ මානසික විදිහට දඩුවමක් දෙනකොට ඒ දඩුවමෙන් දරුවගේ හිත කඩා වැටෙන් නැතිගාන්ට දරාගණ්ඩ පුළුවන් මට්ටමට බලලා දෙන්න ඕනි පරිස්සමෙන් තමයි මානසික දඩුවමත් දෙන්න ඕනි කායික දඩුවම බොහෝ ප්‍රශ්නයක් නෑ බොහෝ වෙලාවට මානසික දඩුවමත් දෙනකොට ටිකක් අපි ඒක ගැන බොහොම අවධානයෙන් යුතුව ඒ කාරණාව කරන්න ඕනේ ඒ මානසික දඬුවම මොකද්ද දෙන්න හොඳ සුදුසු හොඳ දඬුවමක් තියෙනවා. ඒ කියන්නේ ඒ වැරද්ද කරාට පස්සේ දවස් කිහිපයක් අම්මයි තාත්තයි ගෙදර නැත්තම් ගෙදර ඉන්න අනිත් වැඩිහිටියෝ ටික ඒ කට්ටිය එක එක අදහසකට එන්න ඕනේ මේ පිළිබඳව එකතු එකතු වෙලා ඒ ඒ ඒ අය ඉදිරියේ අර තමන්ගේ කරපු වරද දරුවන්ට ප්‍රකාශ කරන්න දෙන්න ඕනේ. දවස් කීපයක්ම. දෙමව්පියෝ අපි හිතමු 100 ආච්චි ඉන්නවනම් හතර දෙනා මිසර. ඒ අය කලින් කතා කරලා තියෙනවා මෙන්න මේ විදිහයි. මේ වෙලාවේ දරුවට hina වෙන්න යන්න එපා. මේ ඒක හොඳට අහගෙන ඉන්න. හැබැයි හිතවත්කමින් අහන් ඉන්න. පහත් කරන විදිහට බලන්නත් එපා. <clears throat> හිතවත්කමින් අහන් ඉන්න ඕන කියලා. ඒ දරුවා කරපු වරද ඒ දරුවට පාපොච්චාරණය කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම වරද කියන්නේ මගේ අතින් මෙන්න මේ වගේ වැරදක් වුණා. කෙටියෙන් කියලා මගේ අතින් මෙන්න මේ වගේ වරදක් වුණා. මං ඒ වෙලාවේ වැඩිය කල්පනා කරන්න නැතුව තමයි ඒ කාරණාව මගේ ඇති වුණේ ඒ වෙලාවේ මම මගේ හිතට ඇතිවෙච්ච අදහසත්ම අනුව කටයුතු කිරීමකින්ද ඒක වුණේ ඒක වරදක් බව මං අවංකව දකිනවා ඒ වගේම ඒ වගේ වැරදක් ආය නොවෙන විදිහට මං උත්සාහවන්ත වෙනවා. <clears throat> මම ආය කරන්නේ නෑ කියන එක අපිට ඒ වෙලාවේ අදිෂ්ඨානයක් තිබ්බත් ඒ අදිෂ්ඨානයේ ඊළඟ පාර ඒ ආය අකුසලයට වසගවීම හින්දා බිඳුනොත් එහෙම එපමණකීම මම ඒක කරන්න බැරි කෙනෙක් කියලා අදහසක් යනවා. ඒ හින්දා ඒක අර ප්‍රතිඵල රහිත වෙන්න ස්වභාවයකට යනවා. හැබැයි මම ඒක ආය අවංකවම වැරද්ද දකිනවා. මේ වැරද්ද වුණේ මෙන්න මේ හින්දා. මොනවාද හේතු? මම මේ වෙලාවේ බුද්ධිමත්ව කල්පනා කරේ නැහැ. ඒ වගේ මේ වෙලාවේ හිතට එන අදහසට වහල්ව කටයුතු කරා කියන එකත් එයා වරදක් දකිනවා. මේක හේතුවක් දකිනවා තමන්ගෙම තියෙන අඩුපාඩුවක් ඉඳලා ඒක උනේ කියන එක හිතේ ඊට පස්සේ ඒක අවංකව දැකලා ඒ වරද නැවත නොවෙන්න උත්සාහවත් වෙනවා කියලා ප්‍රකාශ කරන එක. උත්සාහවත් වෙනවා. ආයෙ පාර එතකොට හිත ශක්තිමත් කර ගැනීමක් වෙන්නේ. ආයෙ පාරක් වැරදින්න ඉඩක් තියෙනවා. හැබැයි උත්සාහවත් වීම නවත්තන්නේ අන්න එහෙම ඒ විදිහට ඒක වරද ඒක ප්‍රකාශ කරන එක. දවස් කීපයක් ප්‍රකාශ කරන්න දෙන්න පුළුවන්. උදේ හවස ඕනනම් දෙන්න පුළුවන්. නැත්තම් කෑම ගන්නකොට වෙලාවෙදී දවල් රෑ කෑම ගන්න වෙලාවෙදී උදේ දවල් ඒ වගේ ඕප තීරණය කරලා දෙතුන් දෙනෙක් එකතු වෙන වෙලාවක මේ එයාට ඒක කරන් දෙන්න ඕනේ. ඒක මානසික දඬුවමක් බවට පත් වෙනවා යහපත් වූ. ඊට පස්සේ ඒ විදිහට එයා පාපොච්චාරණය කරන විට ඒ අර සම ඒ වරද ගැන ප්‍රකාශ කරලා ඒකෙන් මිදී මිදෙන්න උත්සාහවත් වෙනකොට මේ කොයි වෙලාවකවත් අර පහත් කරන බැල්මක්වත් බලන්න හොඳ නැහැ. දරුවා කෙරේ මෛත්‍රී ගෞරවයෙන් යුතුව හොඳයි කියලා ඒක පිළිගන්න ඕනේ. ආ බොහොම හොඳයි පුතා කියලා බලලා පිළිගන්න ඕනේ. ඊළඟ හැබැයි ඊළඟ දවසෙත් කරන්න ඕනේ. වගේ දවස් ගාන ඔබ තීරණය කරන්න ඕනේ. දවස් 4-5කට වැඩි වෙන්නේ නැතිව මේ දවස් 2-3ක් වගේ ප්‍රමාණවත් කියලා අපි දකිනවා. ඒක වයස අනුව ඒ දරුවට දිය යුතු දඬුවමක්. ඊළඟට සද්ධාවන්ත හිත මිතුරනේ දැන් දරුවා ඒ බරපතල මොකක් හරි වැරදක් කරලා තියෙනවා ඊට පස්සේ හැබැයි ඒක ඒකේ ඇට සුදුසු දඬුවම එයා පිළිගන්න අකමැති වුණොත් එහෙම ඒ වගේ අවස්ථාවල් තියෙන්න පුළුවන් නැත්නම් ඒක ප්‍රති තදින් ප්‍රතික්ෂේප කරනවා මට බෑ එහෙම කරන්න කියලා ඒ වගේ ප්‍රතික්ෂේප කරනවා නම් අන්න ඒ වගේ වෙලාවක එයාට තරවටු කිරීමකට යෑමට සිද්ධ වෙනවා කියලා කියලා දරුවට අවධාරණාත්මකව ප්‍රකාශ කරන්න ඕනේ. පැහැදිලිද? ඔයා ඔහොම කරනවා නම් ඔයා ඒකේ ඔයා ඒකේ ඔයා කරපු දේ ඒට වරදට දඬුවම විඳින්න ලෑස්ති නැත්තම් ඔයාට දඬුවම් කරන්න සිද්ධ වෙනවා කියලා වේවැලක් වගේ දෙයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා කියලා බය ගැන්වීමක් කරන්න පුළුවන්. බය ගන්නවල අර කාරණාව යොදවන්න පුළුවන්. මොකද මෙයාට දැන් මෙයාගේ හිතේ දැඩිකමක් තියෙනවා අර මෛත්‍රියෙන් අම්මා දෙමව්පියන්ගේ මෛත්‍රියෙන් ආදරෙන් දිය වෙලා යන්නේ නැති. එතකොට ඒක යම් ආකාරයක බලයක් පාවිච්චි කරලා බිඳින්න වෙනවා. එතකොට දැඩිව අවධාරණාත්මකව ප්‍රකාශ කරලා වේවැලක් වගේ එකක් පාවිච්චි කරන්න වෙනවා කියලා බය ගැනීමක් කරන්න පුළුවන්. එතකොට අරක බින්දින්න හැකියාවක් තියෙනවා. අර කාරණාව යොදවන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ එහෙම කරලත් කාරණාව ඉෂ්ට වෙන්නේ නැත්නම් එයා ඒත් ඒක කරන්නේ නැති මට්ටම තියෙනවා නම් එතකොට gedara අනිත් සියලු දෙනා මේට කතා කරලා විශේෂයෙන් වැඩිහිටි කට්ටිය කතා කරලා මේ දරු මේ දරුවත් එක්ක එයා වරද පිළිගන්නකල් කතා කරන්නේ නැහැ. කියලා ඒ දඬුවම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකත් තවත් දඬුවමක්. එතකොට ඒකත් දරුවන්ට කියන ඔයා ඔහොම කරනවා නම් ආය අම්මයි තාත්තයි ඔයාට කතා කරන්නේ කියලා අම්මයි තාත්තයි ආච්චි සීයා ඉන්නවනම් ආච්චි සීයයි. ඒ කියන්නේ කීප දෙනාම කතා කරන්නේ තව වැඩිමල් දැනුම් තේරුම් ඇති ළමයෙක් ඉන්නවනම් එයාවත් ඒ කාණ්ඩයට ගන්න ඕනේ. එතකොට අරයාව අපි තනි කිරීමක් කරනවා. එයාව. එතකොට ඒ ළමයා අපිට කතා කරන්න පුළුවන්. අපි හැබැයි උත්තර දෙන්නේ අන්න ඒ විදිහට. ඊට පස්සේ අර ඒක කොයි තරම් වෙලාවක්ද අර වැරද පිළි අරගෙන දඬුවම ක්‍රියාත්මක කරන්න එකඟ වෙනකන් ඒ කාරණාව තියෙනවා. අන්න ඒ විදිහට කරපුවාම දරුවා මෙල්ල වෙනවා. මෙල්ල වෙලා ඒ කියන්නේ දවස් දෙකක් ওই විදිහට කරනකොට දෙමව්පියෝ දෙන්න අනිත් අයත් එක්ක හිතවත්ව කතා කරන් ආදරෙන් ඒ කට්ටිය ඉන්නවා. මෙයත් එක්ක කතා කරන්නේ කතා කරන්නේ නැත්තේ මොකද? එයා ඒ වරද පිළිගත්තේ නැති ඉඳ දඬුවම් විඳින්න අකමැති ඉඳ. ඔහොම කරනකොට එයා ඒක මෙල්ල වෙලා මේ හරිය මං ඒක කරන්නම් කියලා එන්න පුළුවන්. එතකොට අර අර කතා කරන දඬුවම කතා නොකරන දඬුවම ලිහිල් කරලා අර සුදුසු දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට සද්ධාවන්ත හිතමිතුරනි කටයුතු කරනවා නම් මේ අපිට පේන විදිහට 95කටත් වඩා 98කටත් වඩා කියන්න පුළුවන් ප්‍රශ්න ධර්මානුකූලව විසඳෙනවා. ඊට පස්සේ මේ දැන් මෛත්‍රී උපේක්ෂා කුසල පරිසරයක අම්මා තාත්තා පිහිටලා දරුවෙක්ව වැඩුවොත් එහෙම ඒ දරුවෙක් දඩබ්බර වීමේ සම්භාවිතාව ඉතාමත්ම අල්පයි. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. මේක එකපාර තමන්ගේ තුල හදාගන්න නැතුව කාලයක් මේවා පුරුදු කරන්නේ නැතුව එකපාර කරන්න පොඩ්ඩක් අපහසු වෙන්න පුළුවන්. හැබැයි කරන්න බැරි කමන්නේ. එතකොට දැන් දරුවන්ගේ බොහෝ අකීකරුකම් ওই දැඩිකම් වගේ දේවල් හැදිලා තියෙන්නේ ඇත්තටම දෙමව්පියෝ දිහා බලාගෙන. ඒ වැරදි ආදර්ශවලින්. ඒක ඔබට හොඳටම තමන්ගේ ජීවිතේ පොඩි කාලේ අත්දැකීම් එක බැලුවොත් ඔබට තේරෙයි අපේ ඒවා හොඟක් වෙලා සකස් වෙලා තියෙන අනිත් අය දිහා බලාගෙන හදාගත් දේවල් ටික. ඊට පස්සේ දැන් අපි දන්නවා දැන් මේ දැන් ඔය සමහර සිංහය කොටි වගේ ඊටා දරුණු බිහිසුණු ගණයේ සත්තුත් මිනිස්සුන්ගේ ආදරේ කරුණාව මෛත්‍රී ඉස්සරහා දමණය වෙලා මේ බොහොම හුරතල් සතුන් වගේ හැදෙනවානේ. එතකොට බලන්නකො ඒ වගේ දරුණු ස්වභාවයෙන් මේ සත්ත්ව ස්වභාවයේ ඉපදුනේම ඒ දරුණු මානසිකත්වයක් හින්දා හැබැයි ඒ දරුණු සතුනුත් අර විදිහට මෛත්‍රීක ආදරය ඉස්සරහා කරුණාව ඉස්සරහා দমনය වෙලා බොහොම හුරතල් සත්තු වගේ කීකරු සත්තු වගේ හැදෙනවා. ඉතින් එහෙම තියෙනකොට මේ මනුස්ස ආත්මභාවයක කුසල සහගතව ඉපදුණු මේ මනුස්ස දරුවෙක් බුද්ධිමත්කමින් වැඩි අරිට වඩා ඒ මෛත්‍රියේ ආදරය කරුණාව ඉස්සරහා দমনය කරන්න බැරි වෙන්න හේතුවක් නෑ නේද? ඒක අපිට පුළුවන් වෙන්න ඕනේ. ඔන්න ඔහොම කටයුතු කරනවා නම් ඔබ මනාකොට දරුවෙකුට අවවාද දුන්නා වෙනවා. ඒ දරුවාවත් ඒ අවවාදයෙන් පිරිහෙන්නේ නැතුව කුසලයට එන්න ලොකු අත්වලක් දුන්නා වෙනවා. දරුවාට ලොකු ආදර්ශයක් සපයන දෙමව්පියෝ දෙන්නෙක් බවට පැත්වීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් හොඳයි මේ පිළිබඳව අපි විස්තර කතා කරගමු. මේ සියලු දහම් කාරණා ඔබට සුදුසු කාලයේ සුදුසු ආකාරයෙන් අවවාදයක් දීම පිළිබඳව ඒ කරුණු දැනගෙන ඒවා තමාගේ ජීවිතවලට අනිත් අයගේ ජීවිතවලට යහපත පිණිස එකතු කර ගැනීම පිණිසම හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි